මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්ටමක ශීලයේ සමාදන් වෙන්නේ নমස්කාරයෙන්.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 द्वितीयांपि सङ्घं शरणं गच्छामि ततीयांपि बुद्धं शरणं गच्छामि ततीयांपि धम्मं शरणं गच्छामि ततीयांपि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं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 සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං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 පස්ස චිත්ත කතං බිම්බං අරුකායං සමුස්සිතං ආතුරං බහු සංකම්පං යස්ස නත්ථි ධුවං ඛිතිකි සදහවත් පින්නතුනි ශරීර කූඩුව පිළිබඳව තිබෙන සුභ සංඥාව සත්‍යය සසරට බැඳ තබන ප්‍රබල බැම්මක් බව බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. රාගාදී කෙලෙස් පඩෙන මේ සුභ සංඥාව බිඳින්න අසුභ සංඥාව උන්වහන්සේ වදාළේ ඒ තුලින් ඇති කරගන්න සසර කලකිරීම විමුක්තියට උපකාර වෙන නිසායි. අද මේ මාතෘකා කරගත්තු ගාථාවෙනුත් ඊට අදාළ කථා පුවතිනුත් මේ කාරණයට ගැළපෙන සාධක රාශියක් අපට මතු කර ගන්න පුළුවන් වේවි. මේ ගාථා ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළේ රජගහනුවර බේළුවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවකයි. ඒ නගරයේ හිටිය සිරිමා නැමැති නගර සෝභිනිය ගණිකාව පිළිබඳ කාරණයක් නිසායි මේ දේශනාව වදාළේ රජගහනුවර හිටිය සිරිමා නැමැති ඒ ගණිකාව ජීවක වෙදතුමාගේ නැගණියයි රූප සම්පත්තියෙන් බොහොම අගතැන්පත් තු ප්‍රසිද්ධ නගර සෝභිනියක් සිටිය ඇය එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සෝවාන් ඵලයට පැමිණියා. පසුවදාම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ලොකු දානයක් විශාල දානයක් පවත්වලා අවසර ලබාගත්තා දිනපතා තමන්ගේ නිවසේහි සංඝයා වහන්සේලා අට නමකට සලාකපත් පිළිගැන්වීමට අට්ඨක භත්ත නමින් හඳුන්වන ඒ සලාකපත් ක්‍රමයක් ඒ කාලේ තිබුණා. ඉතින් ඒ වගේම දිනපතාම සංඝයා වහන්සේලා අට නමක් සලාක ක්‍රමයට, ලහබත් ක්‍රමයට තෝරගෙන හිතෙනට වැඩම කරනවා. මේ තැනැත්තිය ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාමත්ම ප්‍රණීතන්දමින් දාණය පූජා කරනවා. එක නමකට 3-4 නමකට සෑහෙන තරමට දාණය පූජා කරනවා. ඒක දවසද්දා ඒ සිරිමාවගේ ගෙදර දාණේ වැළඳු එක්තරා භික්ෂුවක් එයින් යොදුන් කීපයක් ඈත විහාරයකට වැඩම කළා. ඒ හන්දෑවේ සංඝයා වහන්සේලා රැස්වුණු අවස්ථාවේදී ඒ සංඝයා වහන්සේලා මේ භික්ෂුවගෙන් ඇහුවා අද දවල් අද කොහෙදද දාණේ වැළඳුවේ කියලා. ඉතින් කිව්වා මේ සිරිමාවගේ අටක බත් ඒ දාණේ වනදලා යාවේ කියලා. කොහොමද හොඳට දාණේ එහෙම දෙනවද කියලා ඇහුවා. අපොයි ඒක වර්ණනා කරන්න බැරි තරම් ඊ타ත්ම ප්‍රණීතන්දමින් දාණය දෙනවයි දෙතුන් නමකට සෑහෙන. හැබැයි දාණයටත් වඩා ඇයගේ රූප ස්වභාව විශිෂ්ටයි කියලා කිව්වා. ඒක මේ මේ විදියයි කියලා රූප ස්වභාවය හිටම් වර්ණනා කළා. මේ කහල එතන හිටිය තරුණ භික්ෂුවක් කට අදහසක් පහළ වුණා මම කොහොම හරි මේ තැනැත්තිය දකින්න ඕන කියලා එදාම පිට වෙලා පස්සෙන් දැලි වෙන යාම වෙනකොට අර විහාරයට අර ඒ ප්‍රදේශයට පැමිණිලා සලාකබත් වාරය ලබා ගත්තා. ලබාගෙන මේ අතරතුර යම්කිසි සිද්ධියක් සිරිමාවගේ නිවසේ සිද්ධ වුණා. කලින් දවසේ දානේ වළඳලා අර වික්ෂුන් වහන්සේලා වැඩි පැටියෙන් වගේ සිරිමාවට යම්කිසි බරපතල ආබාධයක් ඇදිලා ආභරණ ඉවත් කරලා ඉවත් කරලා ඇඳේ හාන්සි වුණා. පස්සෙන් දාර කියාපු භික්ෂුව සලාග භත්ත වාරයට පැමිණෙන වෙලාව වෙනකොට ඇයට නැගිටින්නත් බැරි තරමට බොහොම දුර්වලයි. ඉතින් ඒ පැමිණ සංඝයා වහන්සේලා වැඩියයි කියලා දැන් වහාම දාසියන් එහෙනම් කට්ටියම දානෙ සූදානම් කරලා පිළිගන්වන්න කිව්වා. ඉතින් ඒ දානෙ පිළිගන්වුවාට පස්සේ අවසානයේ සංඝයා වහන්සේලාට වඳින්න සිරිමාව එතෙන්ට කිට්ටු උනේ අර දාසියන්ගේ පිහිටෙන් වාරු කරගෙන වෙවුල වෙවුල ඇවිල්ලා සංඝයා වහන්සේලාට වැඳා. මේකෙන් යම්කිසි ඇති වුණු සංවේගයක් නිසා අර භික්ෂුව දානෙ එතෙන් දිවැළඳුවෙත් නැහැ. පාත්‍රෙත් අරගෙන ගිහිල්ලා විහාරයට ගිහිල්ලා දානෙ නොවලඳවම පාත්‍රයේ පැත්තකින් තියලා සිවුරේලාගෙන හාන්සි වුණා. අර අනිත් සංඝයා වහන්සේලා දානි වන්දනේ කිව්වත් ආහාර ගත්තේ නැහැ. ওই විදිහට තුන් දවසක් ගත වුණා. මේ අතරතුර අර එදා හැන්දෑවෙම ඔය කියන දවස් හැන්දෑවෙම සිරිමාව අර රෝගය නිසාම කාලක්‍රියා කළා. රජ්ජුරුව පණිවිඩයක් හැරියා බුදුරජාණන් වහන්සේට ජීවක වෙදතුමාගේ නැගණිය සිරිමාව කලුරිය කළා කියලා. බුදුරජාණන් වහන්සේත් රජ්ජුරුවන්ට ආපසු පණිවිඩයක් යවුවා සිරිමාවගේ ශරීරය දවන්න එපාය අමුසොහනේයි බලු කැන හිලුන්ට කිට්ටු වෙන්න බැරි විදියට ආරක්ෂා කරලා තබන්නේ කියලා. අහම දවස් 3ක් ගෙවුනට පස්සේ හතරවෙනි දවසේ වෙනකොට අර ඒ ශරීරය හරියට පුපුරපු බත් හැලියක් වගේ පණු කැදැල්ලක් වගේ නව දොරින් පණුවන් වැగిරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ඒ උපාය කෞශල්‍ය අනුව රජුරෝ අනබිර ලැබුවා මේ නගරේ ඉන්න හැම දිනෙකම කුඩා ඒ ගෙවල් ආරක්ෂාවට ඉන්න දරුවන් අර අනිත් හැම දිනෙකම අමුසොහනට පැමිණෙන්නේ නොපැමිණියොත් කහවණු අටක් දඩේ කියලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා කළා. ඉතින් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාත් වැඩම කරන්න සූදානම් වෙන අවස්ථාවේ අර තරුණ භික්ෂුව ඉන්න තැන ඒ අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා අන්න ශාස්ත්‍රුන් වහන්සේ සිරිමාව දකින්න යනවා කියලා. සිරිමා කියන වචනේ ඇහුණ හැටියට දනිපානි ගහලා මේ භික්ෂුව නැගිටලා මොකද්ද කිව්වේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ සිරිමාව දකින්න යනවා කිව්වා. ඔබ වහන්සේත් වඩිනවාද කියලා. අපෝ යන්න ඕන කියලා නැගිටලා අර පිණුණු වෙලා ඒ වෙනකොට බත් අර සබාත්තරේ දුනේ පිණුණු වෙච්ච බත් ටික වීසි කරලා පාත්‍රෙත් මල කඩ කාලා තිබුණේ ඒකත් හොදලා එල්ලගෙන ඔන්න පිටත් වුණා. ඊළා ඒ වෙනකොට අර සිව් පිරිස මෙතන රැස් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා රජතුමාගෙන් මේ කාගේද සිරුර කියලා මේ අර සිරිමාවගේ සිරුරයි කිව්වා එහෙනම් මේ නගරයේ අනබෙර නගරය කියනකොට ඒ නගරයේ නාගරිකයන් ඔක්කොම එතන රැස් වෙලා ඉවරයි එහෙනම් අඬබෙර ගහලා මෙන්න මේ සිරිමාවගේ ශරීරයේ කොටිම කියතොත් වෙන්දේසි කරන්නයි කිව්වා අපිට මේ කාලේ හැටියට කියනවනම් ඉතින් වෙන්දේසියේ ලංසුව කහවණු 1000යි සිරිමාව දිනකට අය කරන ගණන කහවණු දහසක් ගෙවලා මේ සිරිමාවගේ ශරීරය ගන්න කැමති කෙනෙක් ගන්නයි කියලා අඬ බෙර ලැබුවා. කවුරුවත් නෑ සද්දයක්. එහෙනම් ගන්න අඩු කරන්නයි කිව්වා. කහවණු 500ක්, 100ක්, 50ක්, 10ක්, කහවණුවක් අඩුම ගන්නේ කාකණිකයක් කියලා කෙන ඉතාලම ඉතාමත්ම අඩු මුදලක් ඒ කාලේ හැටියට ඒක කිව්වත් කවුරුවත් ගන්න සූදානම් ඒ සැරේ නොමිලේ හරි නිකමට හරි ගන්න කිව්වා කවුරුවත් ගන්න සූදානම් නැහැ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පේනව නේද මහණෙනි දැන් මේ වෙනදා කහවණු දහසක් දීලා ඒ දවසකට අසුර ලබාගත්තු ඒ පිරිමාව දැන් නිකන්වත් ගන්න කවුරුවත් සූදානම් නැහැ. ඔන්න ඕකයි ශරීරයේ తත්වය කියලා. ඒ අවස්ථාවේදී තමයි මෙන්න මේ වටිනා ගාථාව අදාළේ. පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨಿತಿ. එක එක වචනයක්ම ඊටාම ගැඹුරුයි. පස්ස චිත්ත කතං බිම්බං විසිතුරු කොට ඔසවා තබන ලද තුවාල පිරිමේ මේ පිළිරුව බිම්බ කියලා කියන්නේ පිළිරුව මේ පිළිරුව දෙස බලන්න පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං රෝගාතුර වූ බොහෝ දෙනාගේ සංකල්පන අවදි කරන්නා වූ මෙන්න මේ සිරුරෙහි යස්ස නැති ධුවං කිති කිසිම නොවෙනස් වෙන බවක් නিত্য බවක් ස්ථිර බවක් නැත කියන කාරණයයි ඒ ගාථාවෙන් කියවෙන්නේ. ඉතින් මේ දේශනාව අහලා අර භික්ෂුන් වහන්සේ තුවාන් ඵලයට පැමිණියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම විශාල පිරිසකට ධර්ම අවබෝධය වුණ බවත් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ රතාන්තරය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අර ශාරීරියේ తත්වය බුදුරජාණන් වහන්සේ පෙන්눔 කිරීමට උපාය ඥානය අනුව යම්කිසි වෙන්දේසියක් පැවැත්තුවා මේ කාලේ ඔය මල්වට්ටි වෙන්දේසකින් තරම්වත් ආදායමක් නම් ලැබුණේ නෑ. නමුත් අමිල ආදායමක් හැටියට තිබුණේ අන්න අර ලෝකෝත්තර මාර්ගඵල ලැබුණා. ඒ වෙන්දේසිය නිසා. ඉතින් ශරීරයේ යථා තත්ත්වය හෙලි කරන්නයි මේ බුදුරජාන් වහන්සේ මේ එක වචනයක් පාසා මේ ගාථාව යොදලා තිබෙන්නේ. පස්සේ චිත්ත කතං බිම්බං මේක නොයෙකුත් විදිහේ හැඩගැන්වීම් වලින්, ඔයලාසිතා වලින් විසිතුරු කරලා තියුණත් මේ බිම්බය බිම්බ කියලා කිව්ව එතන පිළිරුවක් වගේ මේක ඇටනහර වලින් හේතු කරලා කෙලින් කරලා තියෙන මේ පිළිරුව ආතුරං මේක රෝගාතුරයි ඔය ගිරිමානන්ද සූත්‍රය කියන වගේ රෝග රාශියක් නැතත් ලෝකයේ සම්මත පියගණන් රෝග නැතත් අවම වශයෙන් අර සීත සීතං උන්හං jigacchā pipāsā uccāro passāvo කියන ශරීරයට ආවේනික මූලික ලෙඩ 6 තියෙනවා සීතල දැනෙනවා, උෂ්ණය දැනෙනවා, කුසගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා, මල මුත්‍ර පහ කිරීමට සිද්ධ වෙනවා. ඔන්න ඔය தත්වයයි මේ ශරීරයේ තිබෙන්නේ. ඒ වගේම මේක ආතුර භාවය පෙන්눔 කරන එකක් තමයි. එක ඉරියව්වක ශරීරයේ තබා ගන්න බෑ. ලෙඩෙක් වගේ නිරන්තරයෙන්ම ශරීරයේ ඉරියව් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ශරීර தත්වය ඔහොමයි. නමුත් මේක බහු සංකප්පං. මේක ලෝකයාගේ ඔය කලාකරුවන්ගේ, සිත්තරුන්ගේ, කවියන්ගේ කවි සංකල්පනා අවදි කරන පිළිරුවක් මේක. ආතුරං බහු සංකප්පං නමුත් මේකේ යස්සනති දුවං කිති මේ ස්ථිරභාවයක් නැත කියන එකයි එතන බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඒ ගාථාවත් දේශනාවත් අහලා තමයි ශරීරයේ යථා ස්වභාවයේ අවස්ථාවේ අවබෝධ කර ගැනීමෙන් විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. අර තරුණ භික්ෂුව ගැන හිතලා බැලුවත් අපිට මේ කාරණයෙන් යම්කිසි ධර්මතාවක් අතු කර ගන්න පුළුවන්. දැන් කුඩා දරුවෙක් වුණත් සමහර විට ඔය සබන් බෝලේ පුම්බනවා. සබන් බෝලියක් පිම්බිලා ඒක ඒකේ හොඳට ලස්සනට පේනකොට පිටිපස්සෙන් එලවනවා. අන්තිමට බිනිලා ගියාම කොයි තත්වයකටදපත් වෙන්නේ? අන්න ඒක දෙයක් අර තරුණ භික්ෂුවටත් සිද්ධ වුණේ. දුර බැහැර ඉඳලා ආව සිරිමාවගේ සිරිය බලන්න. නමුත් ඒ වෙනකොටමත් ළඩ වෙලා වේවුල වේවුල අනිත් අය වාරු කරගෙන යන ළඩ සිරිමාවක්. ඊට පස්සේ දවස් 3කට 4කට පස්සේ මේ වචනේ ඇහෙනකොටම නැගිටලා ආවේ දැන්වත් අදවත් සිරිය බලන්න පුළුවන් කියලා හිතාගෙනයි. එතකොට අන්තිමට අර පණු කැදැල්ලක් වගේ මල සිරුරක්. එතකොට ඒකම ඇති ඒ භික්ෂුවට අර මෙතෙක් මවාගෙන හිටිය ශරීරය පිළිබඳ ඒ චිත්‍රය බිඳිලා යන්න. ඒක තුලින් අර ආදීනව දැන් මුලින් මේ සංසාරයේ පාඩම් තුනක් තියෙනවා ඉගෙන ගන්න. ආස්වාද ආදීනව නිස්සරණ කියලා ශ්‍රේණි තුනක් තිබෙනවා. ආස්වාද පක්ෂය කියලා කියන්නේ අන්න අර පංචකාම සම්පත්තියට අදාළව ওই රූප සෝභාදීන් ඇති කර ගන්න ආස්වාදයයි රස විඳින්න විඳනයයි ඒක නැtei කියන්නේ නැහැ බුදුරජාන් වහන්සේ කියනවා එහෙම ආස්වාද පක්ෂයක් නැත්නම් ලෝකයේ ආස්වාදය ඔස්සේ දුවන්නේ නැත ඒක පිළිගන්නවා නමුත් ඊට වඩා ආදීනව පක්ෂය තියෙනවා ඒ ආදීනව නිසා තමයි ලෝකයා යම් අවස්ථාවක අර ආස්වාද පක්ෂයේ දුවපු තැනැත්තන් අන්තිමට ඒවා ආදීනව දැකලා කලකිරෙන්නේ ඒ කලකිරුණු අවස්ථාවේ ධර්මය හරියට වැටුණොත් ඊළඟට ඒ වායේ තියෙන තුන්වෙනි අවස්ථාව හැටියට දක්වන්නේ අස්සාද ආදීනව නිස්සරණ. නිස්සරණ කියන්නේ එයින් වෙන්වීම. එයින් මිදීම. අන්න ඒ නිස්සරණයට උපකාර වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්ෂණ දේශනාවයි අනිත්‍ය දුක්ඛනාත්ම. ඒකයි මේ ලෝකේ අපට නිවන් කරා යන්න යන්න අර කියාපු නිස්සරණයයි. ඉතින් මෙන්න මේ කථාන්තරයත් ගාථාව තුළින් බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ ඔය తත්වයයි. මේක ඊ타ත්ම ක්‍රමානුකූලව ධර්මයේ දැක්වෙන අවස්ථාවක් තිබෙනවා. කොහොම ප්‍රකට වටිනා සූත්‍රයක් මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය කියලා මැදුම් සංගියේ බුදුරජාණන් වහන්සේ මා පුදුම අන්දමට සංඝයා වහන්සේලා සමග මේ සංවාද වශයෙන් එහෙම නැත්නම් ප්‍රශ්නෝත්තර වශයෙන් මෙන්න මේ කාරණා යෙත් උගන්වන්න උත්සාහ කර ආකාරය තවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔන්න ක්ෂත්‍රිය තරුණියක් කන්‍යාවක් කියලා එතන කියන්නේ ක්ෂත්‍රීය තරුණියක් හෝ බ්‍රාහ්මණ තරුණියක් හෝ ගෘහපති තරුණියක් හෝ ඉන්නවා වයස 15 16 පමණ පානට වැඩිය උසත් නැති මිටිත් නැති කෙට්ටුත් නැති මහතත් නැති පමණට වැඩිය කළුත් නැති සුදුත් නැති හොඳ වර්ණ ශෝභාව ඇති කෙනෙක් කොහොමද මහණෙනි මේ අවස්ථාවේ මොකද කියන්නේ ඒ අවස්ථාවේ ඒ තනත්තියගේ රූප ස්වභාවය ඊටාත්ම උතුම් නේද? බොහොම උසස් නේද? උසස් රූප ස්වභාවයක් තිබෙනව නේද? එහෙමයි ස්වාමී. හොඳයි මහණෙනි. ඒක තමයි ඔන්නෝක තමයි ඒ රූපය නිසා යම් සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි රූපයේ තියෙන ආස්වාදේ. රූපයන්ගේ ආස්වාදේ ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කළ සංඝයා වහන්සේලාත් එකඟ වුණා. ඒ ලස්සනම තියෙන අවස්ථාවේ යම් සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි ආස්වාද පක්ෂය. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පටන් ගන්නවා දැන් මහණෙනි එම නැගණියම අවුරුදු 80ක් 90ක් 100ක් ගත වුණු තැන තාමත්ම ජරා ජීර්ණ මහලු තත්වයටපත් වෙලා අර නැමුණු පරාල කොන් දෙකක් වගේ වක ගැහිලා කඩදත් ඇතිව කෙස් ඉදිලා කෙස් පැහිලා තට්ටේ පෑදිලා ඇඟ රැලි වැටිලා ඇඟ හැම තැන තැන කළු පැල්ලම් මතුවෙලා තියෙන අවස්ථාවටපත් වෙලා ඉන්නකොට මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරුදහන් වෙලාද ආදීනව මතුවෙලාද එහෙමයි ස්වාමී ඉතින් ඊළඟට නැවතද මහණෙනි ඒ නැගණියම දකින්ට ලැබෙනවා. ඊ타මාත්ම බලවත් සේ රෝගාතුර වෙලා තමාගේ මල මුත්‍රවල ගැලිලා අන් අය විසින් නැගිටවනවා අන් අය විසින් හාන්සි කරනවා තත්වයටපත් වෙලා ඉන්නවා. මොකද මහණෙනි හිතන්නේ ඒ අවස්ථාවේ ඒ අර කලින් තිබුණු රූප ස්වභාව වර්ණ ස්වභාව අතුරුදහන් වෙලාද ආදීනව මතුවෙලාද එහෙමයි ස්වාමීනි. ඕකත් ඔන්න ආදීනමයක් එතකොට රූපේ ආදීනමයක් කියලා ඒක තහවුරු කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා නැවතද මහණෙනි එම නැගණියම දකින්ට ලැබෙනවා සෝහනක අමු සෝහනක දමලා තියෙනවා අතහැරලා දවසක් දෙකක් තුනක් ගත වෙලා ඉදිමිලා නිල් වෙලා පැසවල හැරව වගිරෙන තත්වයටපත් වෙලා පිටින අවස්ථාව මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරුදහන් වෙලාද ආදීනව පහළ වෙලාද? එහෙමයි ස්වාමී. ඔන්න ඔකත් ආදීනමක් රූපේ. නැවතද මහණෙනි ඒ නැගණියම දකින්න ලැබෙනවා. කපුටන් විසින් කනු ලබන, ගිජුලිහිනියන් විසින්, උකුස්සන් විසින් කනු ලබන, බල්ලන්, හිවලුන්, අනිකුත් සතුන් විසින් කනු ලබන අවස්ථාවටපත් වෙලා පණුවන් දමපු ශරීරයක් හැටියට. මොකද මහණෙනි සිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරුදහන් වෙලාද? ආදීනව මතුවෙලාද? එහෙමයි ස්වාමී. ඔන්න ඕකත් මහණෙනි ආදීනමයක් රූපේ. නැවතද මහණෙනි එම නැගිනියම දකින්ට ලැබෙනවා. මස්ලේ සහිත නහර බැම්මෙන් බැඳුණු ඇටසැකිල්ලක් හැටියට සුහුණී අතහැරලා දාලා සිටිනවා. මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරුදහන් වෙලාද? ආදීනව මතුවෙලාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොනවාකත් ආදීනමක්. රූපෙහි. නැවතද මහණෙනිය නැගීම දකින්න ලැබෙනවා. මස්ලේ නැතිව නාරබම්මෙන් බැඳුණු ඇටසැකිල්ලක් හැටියට සුහුණේ දමලා තිබෙනවා. මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමීන්. ඔන්නෝකත් රූපෙහි ආදීනව. නැවතද මහණෙනි ඒ නැගණියම දකින්න ලැබෙනවා. ලේමස් ඉවත් වුණු නහර බැම්මෙන් පමණක් බැඳුණු ඇටසැකිල්ලක් හැටියට සෝණී ඇතහැරලා දාලා සිටිනවා මොකද මහණෙනි හිතන්නේ අවස්ථාව අර කලින් තිබුණු රූප ස්වභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමීනි. ඕකත් ඔය රූපේ ආදීනමයක්. නැවතද මහණෙනි නගණියම දකින්න ලැබෙනවා. නහර බැම්මිනුත් මිදිලා. එයට ඒ තැන විසිරිලා එක පැත්තක අත්යට තව පැත්තක පායට තව පැත්තක කෙන්ඩායට තව පැත්තක කලවායට තව පැත්තක උකුල්ලට තව පැත්තක පිටකටුව තව පැත්තක හිස් කබල අන්නේ අවස්ථාවේ මොකද මහණෙනි හිතන්නේ අර කලින් තිබුණු රූප ශෝභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමී නෝකත් රූපේ ආදීන නැවතද මහණෙනි මේ නගණියම දකින්න ලැබෙනවා ඒ තනිකර ඇට ගොඩක් පමණටපත් වෙලා අවුරුද්දක් ගත වුණාට පස්සේ හරියට හක් ගෙඩියක වගේ සුදු පාටට හැරිච්ච ඇට ගොඩක් එකතු කරලා තියෙනවා. ඊළඟට ඒ ඇට ගොඩම තවත් කල් ගත වුණාම දිරලා කුණු වෙලා සුණු බවටපත් වෙලා තිබෙනවා. මොකද මහණෙනි හිතන්නේ අරේ නැගණියගේ අර 15 16 වයසේදී අච්චර අර ලස්සනට හිටිය සැඟණියගේ ඒ රූප ශෝභාව අතුරු දහන් වෙලාද ආදීනව මතු වෙලාද එහෙමයි ස්වාමී. ඔන්න මහණෙනි එතකොට රූපයන්ගේ ආදීනව. ඊළඟට කුමක්ද මහණෙනි රූපයන්ගෙන් නිස්සරණය කියන එකක් ඊළඟට ඒ අවස්ථාන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි රූපයන් පිළිබඳව යම් චන්දරාග විනයක්, චන්දරාගය සංසිඳ වීමක්, චන්දරාගය ප්‍රහාණය කිරීමක් ඒ කියන්නේ ඊට තිබෙන ඇල්ම, කැමැත්ත, රාගය ඒවා දුරු කිරීමක් තිබෙනවා අන්න ඒ තමයි රූපයන්ගේ නිස්සරණය, රූපයන්ගේ නික්මීම. කියලා අන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ අන්න අර කියාපු ආස්වාද ආදීනම නිස්සරණ කියන අවස්ථා පියවරෙන් පියවරට සංඝයා වහන්සේලාට හේතු ගන්වන්න ප්‍රශ්නෝත්තර වශයෙන් ඉදිරිපත් කරමින් පෙන්වූ අවස්ථාවක් මේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේ සඳහන් වෙනවා. අපි මේ ආශ්‍රයෙන් එතකොට හිතා ගන්න ඕන මේ රූපයන්ගේ බුදු පියාණන් වහන්සේ මේ හැම එකක්ම කළේ මොකටද? අන්න අර ඡන්ද රාග ප්‍රහාණිය සඳහායි. රූපයන්ගෙන් මිදීම කියලා කියන්නේ රූපයන් පිළිබඳව ඇති ඇල්ම නැති වෙන ආකාරයට සිතුම් පැතුම් පැවැත්වීමයි ඊට අවශ්‍ය කලකිරීම සසර කලකිරීම ඉස්මතු කිරීමටයි ඒ කාරණය තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා වටිනා ගාථාවකින් නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රාණි තතේව ලෝකේ අතෙත් ධීරා විනයන්ති ඡන්දං නතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ ලෝකේ තියෙන ලස්සන දේවල් නෙවෙයි කාමයෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්ප රාගයයි සිතුම් පැතුම් පිළිබඳ එල්මයි නියම විදියෙන් කාමය කියලා හඳුන්වන්න වෙන්නේ පුරුෂයෙකුට කාමයක් වන්නේ තිට්ඨන්ති චිත්‍රාණි තතේව ලෝකේ චිත්‍ර විචිත්‍ර විසිතුරු ලස්සන දේවල් කොතිකුත් ලෝකයේ තිබෙනවා. නමුත් අතෙත්ත දීරා විනයන්ති ඡන්දං නුවණැත්තෝ ඒ පිළිබඳව ඇති ඡන්දය කැමැත්ත ඇල්ම දුරු කරනවා. ඉතින් ඔන්න ඕකයි එතකොට ධර්මයේ ඉලක්කය මේවා ආදීනව පක්ෂේ වටහා ගැනීම තුලින් මේවා ඇති ඇල්ම තම අවස්ථාවක සිටින් දුරු වුණා නම් ඒ අවස්ථාවේ හිංසිත මුදා ගන්න ශක්තියක් ලැබෙනවා. මේ අවස්ථාවේ තමයි අර සිත තුල විදර්ශනා ඥාන වශයෙන් අනිත්‍යතාව මුල් කරගෙන ඇති වුණු යම්කිසි සිතිවිලි පරම්පරාවක් ගැඹුරින් ගිහිල්ලා ඒ අවස්ථාවේ නිර්වාණ අවබෝධය වෙන්නේ මාර්ගඵල தত্ত্বය හැටියට. ඉතින් එතකොට අපිට මේ ධර්මයේ පියවරින් පියවරට අන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ලෝකයේ තියෙන විචිත්‍ර දේවල් ඒවායේ ආස්වාද පක්ෂියත් අපස්සාදා ඒවායේ ආස්වාද පක්ෂිය ටිකයි ආදීනෝ භීයෝ ආදීනෝ එත්ත භීයෝ මෙහි ආදීන පක්ෂිය වැඩි කියන අවබෝධය තුලින් ආදීනව ගැන වඩා අවධානය යොමු කිරීමෙන් තමයි යම් අවස්ථාවක හේති කරගන්න නිබ්බිදා කියලා කියන සසර කල කිරීම ධර්මතාවක් හැටියට දක්වනවා නිබ්බිදා විරාග විමුක්ති නිබ්බිදා කියලා කියන්නේ නිර්වේදය කියලා කියන්නේ සසර කල කිරීමයි ඒ සසර කල කිරීම තුළින් විරාගය කියලා කියන්නේ නොයල්මක් ඇති වෙනවා ඒ නොයල්මෙන් තමයි චිත්ත විමුක්තියක් ඇති වෙන්නේ ඉතින් ඔන්න ඔය ඒ ධර්ම කාරණා ටිකයි අපිට මෙන්න මේ කථාන්තරේනොත් මතු කර ගන්න පුළුවන් වන්නේ. ඉතින් මෙන්න මේ කාරණයම සතිපට්ඨාන සූත්‍රය කියන පින්වතුන් එයාලා තියෙන පින්වතුන් දන්නවා. ඔය නවසීවතිකය වශයෙන් දක්වන ඒ අවස්ථාව තමයි අර බුදුරජාණන් වහන්සේ මහා දුක්ඛකන්ද සූත්‍රයේ ඉස්මතු කරලා දැක්ුවේ. ඉතින් ඒ කායානුපස්සනාවට අදාළ කය යථා තත්ත්වය දැන් ඇත්ත වශයෙන්ම යථා භූත ඥානය කියලා කියන ශරීරයේ ඇතිතතු වටහා ගැනීම ශරීරයේ ලෝකයේ ඇතිතතු වැටහා ගැනීම තුලින් තමයි සසර කල කිරීම ඇති වෙන්නේ නිබ්බිදා. යථාභූත ඥානය ඇති කරගෙන සසර නොකල කිරී ඉන්න බෑ. එක ධර්මතාව යථාභූත ඥානය ඇති වෙනවත් එක්කම සසර කල කිරීම ස්වාභාවිකවම සිද්ධ වෙනවා. මොකද යථාභූත ඥානයට අයිති යන්න අර කියාපු தত্ত্ব. ආස්වාද ටිකයි ආදීනව බහුලයි. ඒ වගේම ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට සියයක් ලක්ම යටයි. ඒක තුලින් තමයි එතකොට හිත එයින් මෑත් කර ගැනීමයි අන්න චන්දරාග ප්‍රහාණය කියලා කිව්වේ. මේ தত্ত্বය සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙනවා. දැන් මේ පින්නතුනොත් බොහෝ අය දන්නවා ඇති සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා සතිය පිහිටුවීම පමණක් නෙවෙයි සතිපට්ඨාන භාවනා කියලා දැක්වෙන ඊ타මාත්ම ගැඹුරු විදර්ශනාවට යන චින්තන ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රය තුල තිබෙනවා. ඒ දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගේ සිතට දුන්නා යම්කිසි චිත්‍රයක්. ඉස්සෙල්ලම අර මහා දුක්ඛකන්ද සූත්‍රයේ 15 16 හැවිරිදි තරුණියක් පිළිබඳ වර්ණ ශෝභාව පිළිබඳ චිත්‍රය අර සමන් බෝලයක් වගේ ඉදිරියට ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි ඒක බින්දින හැටි පෙන්වුවේ. අන්න ඒ වගේ දැන් මෙතනත් සතිපට්ඨාන සූත්‍රයේ ඒ ශරීරයේ යථා තත්වය ක්‍රමානුකූලව දක්වලා එපමණක් නෙවෙයි ඒ අනුන්ගේ ශරීරයට පමණක් සීමා කරන්නේ නැතුව ඒක තමාගේ ශරීරයට ආරෝපණය කර ගැනීමේ ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා. ඒ ටික හඳුන්වන එක්තරා විශේෂ වචනයක් තිබෙනවා. උපසංහරති කියලා. උපසංහරති කියලා කියන්නේ තමාගේ කයටම පමුණුවා ගන්නවා. තමාගේ කය වෙතම ආරෝපණය කර ගන්නවා. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ නවසීවතිකේ දක්වන අවස්ථාවල ඒ පෙන්눔 කරන්නේ සෙය්‍යතාපි කියන ඒ උපමාවක් දක්වන ආකාරයට යම්සේ යම්සේ කෙනෙක් දකින්නේද මෙන්න මේ මේ විදිය රූපයක් අනුසෝහනක විසි කරලා තියෙන මේ විදිය රූපයක් දකින්නේද කියලා පටන් ගන්න. නමුත් ඒක අන්තිමට ඉවර වෙන්නේ සෝ ඉමමේව කායං උපසංහරති. එතෙම ඒ දර්ශනය තමා වෙතම පමුණවා ගන්නවා තමා වෙතටම යොමු කරලා තේරුම් ගන්නවා. අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවීයතං අනතීතෝ මේ කයත් මේ විදියම ධර්මතාවකට යටයි මේ විදියම ස්වභාවයකටපත් වෙනවා මේ தත්වයෙන් ඉක්ම වූ දෙයක් නෙවෙයි මගේ ශරීරය කියලා සමාවෙතම ආරෝපණය කරගන්නවා. මෙන්න මේක මේ කාරණය සතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමානුකූලව දැක්වෙන්නේ අජ්ජත් බහිද්ධා කියන දෙපැත්තත් ඒ දෙක එකතු කළා. අජ්ජත් බහිද්ධා කියලා එකවරට සලකා ගැනීමත් කියන අන්න ඒ විදිහේ ගැඹුරු විදර්ශනාවකට යන ඉගැන්වීමක් මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන්නේ. මේ කාරණය යම්කිසි උපමාවකින් කියනවා නම් දැන් දැලි පිහියක් කරගලක හරි පටියක හරි මදිනකොට විටක ඒක උඩහට මදිනවා. තවත් විටක පහළට මදිනවා. තවත් විටක වේගයෙන් ඉහළටත් පහළටත් මදිනවා. මොකද ඒ අර මෝහත පැති දෙක විතරක් නෙමෙයි මෝහතත් වැදෙන්න ඕන. මෝහත හරියට පෑදෙන්න යන තුන්වෙනි අවස්ථාවේ ඉහළට ඉහළට ඉහළට පහළට පහළට පහළට ඉහළට පහළට ඉහළට පහළට ඉහළට පහළට ඉහළට පහළට හනින්නේ තමයි අන්න හරියට මෝහත හැදෙන්නේ. කන්න රේන්නේ වැලි පිහියේ. ඒ වගේ දෙයක් තමයි මෙන්න මේ විදර්ශනාවෙත් ඇතම් කෙනෙක් අර කියාපු විදියට වෙන කෙනෙකුගේ ශරීරයක් ඇත්ත වශයෙන් මලගිය සිරුරක් උපකාර කරගන්නේ. Tamanට මරුණට පස්සේ ඒක කරන්න බෑනේ. කාගේ හරි මියගිය කෙනෙකුගේ ශරීරයක් හිතෙන් හරි මවා ගන්නවා. මේ කාලේ නම් ඒවට නොයෙකුත් ක්‍රම තිබෙනවා. දකින්නවත් පවා මේ කාලෙත් තිබුණා අමුසෝන් වල කදිමට දකින්න. මේ කාලෙත් රූප වශයෙන් හරි දකින්න පුළුවන්. නමුත් ඒන් ප්‍රයෝජන ගැනීමයි එතන ප්‍රධාන වන්නේ. යම්සේ දකින්නේද දැක්කා හෝ දැක දෙයක් ආශ්‍රයෙන් සිතෙන් මාගෙන ඊළඟට ඒ தત્ත්වය තමා වෙතම ආරෝපණය කරනවා. මේක භාවනාවක් වශයෙන් වැඩිීමේදී ඒක කුළු ගැන්වෙන අවස්ථාවේදී අන්න අර කියාපු ඉහළට පහළට කියන එකවරට යනවා වගේ සියුම් මන්දමින් තමාගේ කයටම ආරෝපණය වෙන අවස්ථාවක් තිබෙනවා. එතෙන්දී යථාභූත ඥාණය මතුවේ. එතෙන්දී යථාභූත ඥාණය මතුවෙන්නේ. ඒක නිසා අතීත ආචාර්යවරු කියන්නේ ඇතම් කෙනෙක් ඒ චරිතානුකූලව සමහර විට තමන්ගේ ශරීරයෙන් පටන්ගෙන මේ ශරීරය වගේ තමයි අනිත් කයත් කියලා එහෙම තේරුම් ගන්න. තවත් කෙනෙක් අනුන්ගේ ශරීරයෙන් පටන්ගෙන විදර්ශනාව කුළු ගන්නවන තමාගේ ශරීරයට ආරෝපණය කළා. ඒ පුද්ගලයන් පිළිබඳව දැන් කේමා අර රූපනන්ද ආදීන් රූප සම්පත්තිය ගැන මාන්නේ ඇති අයට බුදුරජාණන් වහන්සේ වෙන ශරීරයක්ම වල පෙන්නලා ඒක දිරාපත් වෙන ආකාරය පෙන්වු කරලා ඒ වගේ නේද මාත් මටත් එන්නේ ඔක නේද කියලා එහෙම හිතන්න සැලැස්සුවා. දැන් මෙතෙන්දිත් අර සීමාව, මේ ශාරීරිය ගැන ලොකුවට හිතාගත්තු අර භික්ෂුවට අන්තිමට ඒ தත්වයම නේද මේකත් කියලා වැටෙන්න ඇති. ඒ වැටීම තුලින් තමයි අන්න විදර්ශනාව සම්පූර්ණ වුනේ. ඉතින් ඔය අජත්ත කියන ඇතුළත පිටත බෙහෙදය මේ අපි ඇති කරගත්තු કૃත්‍රිම ભેදයක්. ඇතුළත තියෙන්නේ ධාතු හතර පිටත තියෙන්නේ ධාතු හතර. ඇතුළත තියෙන ශරීරවලත් තත්ත්වය එකයි. පිටත තියෙන ශරීරවලත් තත්ත්වය එකමයි. නමුත් මේක අපි නොයිකුත් අපේ අවිද්‍යාව නිසා, මෝහය නිසා අපි මේවා වෙන් කරගෙන ඒ පිළිබඳව ඇලුම් ගැටුම් ආදී ඇති කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යන්න මතු කරලා දෙනවා. අජ්ජත්තං ඉස්සෙල්ලා අතුලත ගැන හිතන කෙනා ඊළඟට යම් කිසි අවස්ථාවක බහැර ශරීරය ගැනත් හිතන්න ඕන. අන්තිමට මේ දෙක එකතු වෙන අවස්ථාවයි අජ්ජත්ත බහිද්දා වශයෙන් තිබෙන්නේ. ඒ ඒ අවස්ථාවේ තමයි විදර්ශනා කුළු ගැන්වෙන්නේ. පුදුමාකාරයෙන් ඇතම් ඔය විදර්ශනා යෝගීන්ට ඒ ප්‍රත්‍යක්ෂය ලැබිලත් ඇති. ඔය ඇටසැකිල්ලක් ගැන හිතන අවස්ථාව යම් අවස්ථාවකින් අපොයි මගේ ශරීරයත් මේකම නේද කියලා සමහර විට ඔය මේ කාලේ එක්ස්රේ කරන්න වගේ සමාගේ ශරීරයත් පිට ශරීරයත් පේන්න පුළුවන් සමහර අවස්ථාවල. ඒක ස්වාභාවිකයි. ස්වාභාවිකයි කියලා කියන්නේ විදර්ශනා ඥාණයට සාමාන්‍ය ලෝකෙට සාමාන්‍ය ඇසට නොපෙනෙන තත්වයක් විදර්ශනානුවණට වැටහෙනවා. අතීත කතාන්තරවල ඔය අහලා තියෙනවනේ අර දත් යට දැකලා මේ ඇටසැකිල්ලක් පාර ගියයි කියන අර තිස්ස ස්වාමින්වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය. එයින් අපිට පේන ওই අට්ඨික සංඥාව ප්‍රබලාන්දමින් වැඩූ සංඝයා වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩින අතරේ දැක්ක ආදිසිය යම් කිසි ස්ත්‍රියක් සාමියා පුරුෂයා එක්ක කලකිරීලා කලහ කරගෙන ගෙදර යන්න සූදානම් වෙන අතරේ අර කැලෑ පාරකදී දැක්කහම ඒ ස්ත්‍රිය කෙලෙස් වශයෙන් යම් කිසි හයියෙන් සිනාවක් සිනාසුණා. මේ භික්ෂුන් වහන්සේ අර සද්දෙට බැලුවා. බලනකොට දත් ටිකයි පෙනුනේ. ඊට වැඩිය බැලුවේ නැහැ සංවර නිසා. ඒකට දත් ටික ආශ්‍රයෙන් කමටහනයි මතුනේ. ඉතින් පස්සේ ඒ ස්ත්‍රිය සොයාගෙන ආපු ස්වාමි පුරුෂයා ස්ත්‍රියක් යනවා දැක්කද කියලා ඇහුවාම අර භික්ෂුන් වහන්සේ කිව්වා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දන්නේ නැහැ ඇට සැකිල්ලක් නම් ගියා කියලා. අන්නේ බොරුවක් නෙවෙයි කිව්වේ. ඒ සංඝයා වහන්සේගේ විදර්ශනා ඥාණයට ඒ ඇසට විදර්ශනා ඇසට පෙනිච්ච ටිකයි ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ. ඉතින් ඒ විදිහේ දේවල් ප්‍රත්‍යක්ෂ අට්ටිකයක් හෝ උදුමාතකයක් හෝ මේ විදිහේ කමඨහනක් වඩන පින්වතෙකුට උනත් ඒ తත්වයේ අවබෝධ වෙන්න පුළුවන්. ඉතින් ඒකයි යන්න අර කරගලෙන් මදින දැලිපිය හොඳ හැටි මුහත් වෙන වෙලාවයි එක. ඒක තුලින් ඒ යථාභූත ඥාන මේ දෙකේ වෙනසක් නැහැ. ඒ ටික ධර්ම තායිත්‍ය සඳහන් බුද්ධ වචනයක් හැටියට ඔය කාවිච්ඡන්දනික ගාථා නමින් හැඳින්වෙන සම්පූර්ණ කමඨහණක් වගේ මේ වටිනා සූත්‍ර දේශනා සුත්ත නිපාත ග්‍රන්ථේන ඒක විජය සූත්‍ර නමින් හැඳින්වෙනවා. ඒකේ තියෙනවා අන්න මේ කාරණේ මේ ධර්මතාව කෙටියෙන් දක්වලා යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං අධ්‍යත්තං ච බහිද්ධා ච කායේ ඡන්දං විරාජේ යථා ඉදං තථා ඒතං මේ කය යම්සේද ඒ කයත් එසේමය යථා ඒතං තථා ඉදං ඒ කය යම්සේද මේ කයත් එසේමය අධ්‍යත්තං ච බහිද්ධා ච ඇතුළතත් පිටතත් කායේ ඡන්දං විරාජේ කාය පිළිබඳව ඡන්දය කැමැත්ත ආසාව දුර්ලන්නේ අන්න ඒ ධර්මතාවයි එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් කොයිතරම් මහ පුදුම ධර්මයක් මේ තියෙන්නේ. මේක තුල තියෙන්නේ. මේ කායානුපස්සන වශයෙන් බලනකොට අසුභ භාවනා හෝ යම් කිසි කර්මස්ථානයක් කරනකොට අන්න විදර්ශනා කුළු ගැන්වෙන අවස්ථාවේදී ඒක අර ඇතුළත පිටත ભેදය මැකිලා යනවා. ඒ වගේම තවත් පැත්තක් තිබෙනවා. සතිපට්ඨාන සූත්‍රය ගැන හිත යොදන මේ පින්නතුන්ට සමහරුන්ට ගැටලුවකුත් වෙන. දැන් අර අජ්ජත් බහිද්ධා කියලා වෙන වෙනම දක්වලා එකට එකතු කරලා අජ්ජත් බහිද්ධා කියලා දක්වන්නා වගේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා තවත් ප්‍රහේලිකා විදිහේ පාට සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා ඒකේ අදහස ඒ එකෙක් පියවරක් පාසා දැන් කාය කායානුපස්සනා කොටසේ කයි විවිධ කොටස් ගැන කියන අවස්ථාවල් වල ඒවායේ හට ගැනීම ස්වභාවය දකිමින් වාසය කරනවා. සමුදේ පැත්ත බලමින් වාසය කරනවා. ඒ වගේම වය ධම්මානුපස්සීවා. එය ගෙවි යන ආකාරයත් බලමින් වාසය කරනවා විටින් විට. ශරීරයේ ඇති වෙන ආකාරයත් ආහාර ආදිය තුලින් මේ ශරීරයේ ඇති වෙන ආකාරයත් බලමින් ඒ ගැන මෙහි කරනවා. ඒ වගේම මේක ගෙවි යන ආකාරයත් බලනවා. ඊළඟට ඒ දෙක එකතු වෙලා අන්න අර දැලි පිහ මදින්න වගේ සමුදේවය ධම්මානුපස්සීවා කාස්මින් විරති. ඇතීම් නැතිීම් දෙකම එක විට දකිමින් සිටිනවා කියලා කිව්වා. ඒකත් තේරුම් ගත යුත්තේ අර විදිහටයි. ඒක අරිටත් වඩා ගැඹුරුයි. අනිත්‍යතාව පිළිබඳ තියුණුම මෝහත් වීම ඇති වෙන්නේ අන්න අර samudayව එකවරට පෙනෙන අවස්ථාවයි. ඒ අවස්ථාවට තමයි නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ විනිවිදය දැකීමක් එක. විනිවිද යාමක්. හොඳට මෝහත තියෙන දැලිපිහියක දැලිපිහියේ මෝහත කොයි පැත්තටද ආйти? පැති දෙකෙන් කොයි පැත්තටද ආйти මෝහත? ඒක මහා හිතා ගන්න බැරි සියුම් තත්වයක්. අන්න ඒ වගේ තමයි අර ඇතිවීම නැතිවීම කියලා දෙකට බෙදාගෙන හිටපු එක අන්තිමට ඒ දෙකම එකතු වෙලා යන අවස්ථාවේ අන්තිමට හිස් ශූන්‍යත්වය ගැඹුරින් වැටහෙනවා. ඒක එතනම තමයි නිවන තියෙන්නේ. ඉතින් දැන් අර අපි අර ඔය සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා කියනා වගේම අර අජ්ජත් බහිද්ධා ભેදය ගැන කියන්න තියෙන්නේ මේක සවිඥානික අවිඥානික දෙකටම අදාළයි. දැන් ඔය සවිඥානික කයත් අසුබයක්. සවිඥාන අසුභං සවිඥානික කය තුල තමයි මෙන්න මේ දෙතිස් කුණප කොට්ඨාස පිළිබඳව භාවනාව ගෙන යන්නේ. මේ ශරීරයේ තියෙන කුණප කොට්ඨාස පිළිබඳව මේ සවිඥානික කය පිළිබඳව. එතනත් අසුබ. අසුබ සංඥාව අසුබ භාවනාව හැටියට බොහෝ විට දක්වන්නේ මේ සවිඥානික කය පිළිබඳව කොටසයි අනිත් පැත්තෙන් බලනකොට ඔය සීවතික නව සීවතික ආශ්‍රයෙන් බලනකොට අවිඥානික කය. විඥානේ නැති කය. මේ දෙකේම තියෙන අසුබ తත්වයයි. ඉතින් ඒක අර තමාගේ අනුන්ගේ කියන ඒ බෙදීම අනුව හිතලා ඒ අසුබ සංඥාව තුලින් කලකිරීම ඇති කරගන්නවා. ඒ වගේම මේවායේ ඇති ඇතිවීම ස්වභාවයත් නැතිවීම ස්වභාවයත් ගැන බලන තැනත්තාට යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් මේ දෙක එකතු වෙලා ගැඹුරින් වැටෙන අවස්ථාවක් වෙනවා. අන්න ඒකයි එතකොට එතනයි තියෙන්නේ ධර්මයේ ඊ타ත්ම ගැඹුරු කොටසක්. ඒක අපට කියන්න වෙන්නේ ඔන්න ඔතන ඉඳලා යන්නේ ඇත්ත වශයෙන්ම ටිකක් ගැඹුරු කොටසක්. ඊට බය විය යුතු නෑ. නමුත් අපි කවුරුත් අහලා තිබෙනවා නිවනට සංකත කියලා වචනයක් තිබෙනවා. සංකත කියන වචනේ අදහස සකස් කරගත්තු කියන එක. සකස් කරගත්තු කියලා කියන්නේ මේ කාලේ කියනවා කෘත්‍රිම දෙයක්. මාපාපු දෙයක්. අටවාගත්තු දෙයක්. හිතෙන් හදාගත්තු දෙයක් වගේ සංකත කියන වචනය තුල තිබෙන්නේ. ඊළඟට නිවන ගැන කියනකොට ඒකටත් ඔය බොහොම දෙනා සාදුකාර දෙන නිවන කියන වචනෙටම අසංකත ධාතු කියලාත් කියනවා. අසංකත කියලා දෙයකුත් ධර්මයේ සඳහන් වෙනවා. එතකොට සංකත එක පැත්තකින් තියෙනවා අසංකත එක පැත්තකින් තියෙනවා. ඔන්න ඔතන ඉඳලා ඊළඟට අපි අර ධර්ම විග්‍රහයට යන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා තීනිමානි භික්කවේ සංකතස සංකත ලක්ෂණානි. මහණෙනි සංකතෙහි ලක්ෂණ තුනක් තිබෙනවා. මොනවාද ලක්ෂණ? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති මේ සංඛත කියලා කියන සකස් කරගත්තු හැම දෙයකම උපතක් හටගෙන්මක් දකින්න ලැබෙනවා ගෙවි යාමක් වේවීමක් දකින්න ලැබෙනවා මේ දෙක අතර ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති තිබෙනවා සිටිනවා තියලා කියන ඒ කොටස තුලත් තියෙනවා අන්‍යතාභාවයට වෙනස් වීමක් වෙනස් වෙන ආකාරයක් තිබෙනවා ප්‍රීති කියලා කියන්නේ ස්ථಿತಿ කියලා කියන්නේ පවතින තිබෙන කියන එකයි. නමුත් මේ තිබෙන අවස්ථාවේ පවා නිරන්තර වෙනස් වීමක් තිබෙනවා. උන්නතන ගැඹුරු කාරණයක් ඔය තියෙන්නේ. එතකොට දැන් අර අපි කිව්වනේ කරගලේ අර දැලිපිහිය මදින අවස්ථාවේ ඉහළට ඉහළට එහෙම නැත්නම් මේ පටිය හෝ වේවා ඉහළට ඉහළට ඉහළට පහළට පහළට පහළට අන්තිමට ඉහළට පහළට දැන් එතකොට අන්න අර උපාදෝ පඤ්ඤායති දැන් සංකතය කියලා කියන්නේ හිතින් හදාගත්තු කොටු කරගත්තු දෙයක්. ওই කොටු කරගත්තු දෙය තුල හටගැන්මක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම ඒක පැත්තකින්. අනිත් පැත්තෙන් එක ගිවිලා යනවත් පේනවා. නමුත් මැද තියෙනවා අපි ඨිති කියලා අපිම ආරෝපණය කරගත්තු පැවැත්මක්. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මේ ස්ථಿತಿ කියලා කියන අපි මේ තියෙනවා කියලා හිතාගත්තු తත්වය ඇත්ත වශයෙන්ම මුල ඉඳලාගටම පෙරලීමක් පමණයි. පැවැත්ම කියලා කියන්නේ පින්නතුනේ ඇත්ත වශයෙන් පෙරලීමක්. කොට අපි පෙරලීමකට පෙරලෙන දෙයකටයි. නොපෙරලි මොහොතක්වත් නැහැ. අපි හිතා ගන්නවා පෙරලෙන්නේ නැහැ කියලා. මේ ශාරීරික අවුරුදු 100ක් අපි කියන දැන් සමහර විට හොඳට තරුණයට හිටියපො ඔන්න දැන් දිරන්න පටන් ගත්තා. දැන් මහලු වයස මතු වුණා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මුල ඉඳලා අගටම ජරාව. උපතේ ඉඳලාම ජරාව. ඒ උපන් කෙස් ඉඳලාම හැම එකක්ම හැම එකක්ම දිනමපත් වෙනවා. නමුත් ලෝකයා සම්මුතියක් ඇති කර ගන්නවා. දැන් කය පවතිනවා. ඔන්න දැන් තමයි දිරීම ආරම්භ වුනේ කියලා. ඔක මිත්‍යාවක්. අපි හිතෙන් මවාගත්තු දෙයක්. ඉතින් මෙන්න මේක අවබෝධ වෙන අවස්ථාවේදී තමයි අන්න අර අර දෙකම සමුදේවය එකතු වුණා වගේ ඒ ටිකෙදී තමයි තිතස්ස අඤ්‍ය තත්තං ස්ථಿತಿ පවතිනවා තිබෙනවා කියලා හිතාගත්තු අවස්ථාව පවා නිරන්තරයෙන්ම වෙනස් වීමකට භාජන වෙන බව වැටහෙන අවස්ථාවක් තියෙනවා එතකොටයි අල්ලගන්න තැනක් නැති වෙන්නේ. අල්ලගන්න දෙයක් නැති වෙන්නේ. අල්ලා ගැනීම නිසයි ස්ථිතියක් තියෙන්නේ. අන්න එතනයි රහස. අල්ලා ගැනීම නිසයි ස්ථිතියක් තිබෙන්නේ. අල්ලාගත්තු තැනයි උපාදාන පත්‍ය භව කියලා කියන්නේ අල්ලාගත්තු තැනයි පැවැත්මක් තිබෙන්නේ. අතහැරිය තැන නැවැත්මයි. අතහැරිය තැන භව නිරෝධයයි. උතන ওই රහසයි බුදුරජාන් වහන්සේ මතු කරලා දුන්නේ මේ විශ්වයට. මේ විශ්වයේ ඇති ධර්මතාවය හැටියට කිසිම කෙනෙකුට විසඳා ගන්න බැරිව තිබුණු දෙයක්. එතකොට අපි සාමාන්‍ය ලෝකයේ අපි ව්‍යවහාර කරන්නේ සංකත දෙයින් අපි මිදිලා අසංකත ධාතු නම් සදාකාලික නිර්වාණ ධාතුවේ අපි නිවිසැනෙහි සදාකාලික වැඩ වාසය කරනවා කියලා හිතාගන්න ඉන්නවා කියලා. එහෙම එකෙන් පිටින්ම මිත්‍යාවක්. මෙන්න මෙතනයි මේ ධර්මතාව. අර අනිත්‍යතාව තුල තියෙන එක සංඛතස්. සංඛතයේ ලක්ෂණ තුනයි අර ඇතිවීමත් නැතිවීමත් ඒ අතරතුර අවදානම් පැවැත්මෙහි ඇති අන්‍යතාභාවයත්. ඒ ස්ථිතිය කියන එක අවදානම් තත්වයක්. ඇතිවීමත් නැතිවීමත් අතර හිර වෙලා තිබෙන අවදානම් තත්වයක් තමයි ස්ථිතිය කියලා අපි ගත්තු මේ පැවැත්ම කියන එක. ඒක නිරන්තරයෙන්ම ඒකේ තියෙන අවදානම් තත්වය අවබෝධ වෙන්නේ අන්න අර විදර්ශනා ඥානෙ තියුණාමයි. මොහතකටවත් එක එක ආකාරයෙන් නෑ. ඉතින් ඒක තුල තමයි යන්න අතහැරීම තියෙන්නේ. අල්ලගෙන ඉන්නේ. අල්ල ගැනීම නිසාමයි අර තිතිය ස්ථිතිභාව තියෙන්නේ. ඔන්න දැන් ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අසංඛතයේ ලක්ෂණ. න උපාදෝ පඤ්ඤායති න වයෝ පඤ්ඤායති න ඨිතස අඤ්ඤතත්තම් පඤ්ඤාය. අසංකතය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අසංකතයේ ඇතිවීමකුත් නැහැ. නැතිවීමකුත් නැහැ. තිබෙන දෙයක අන්‍යතාභාවයකටපත් වීමක් කියලා දෙයක්වත් නැහැ. ඔන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේක ආශ්‍රයෙන්. අර උපාදානය තුලයි බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ උපාදානය තුලින් අල්ලා ගැනීම තුලින් අර අත්ත වශයෙන්ම අනිත්‍ය වූ දෙයක් නිත්‍ය හැටියට ප්‍රකල්පණය කරනවා, හිතා ගන්නවා. එතකොට ඒ තිතිය කියලා ගත්තොත් අන සිතඩුවක් පමණයි. සිතඩුවක් හිතාගැනීමක් පමණයි. සිතඩුව කියලා කියන්නේ හිතාගත්තු දෙයක් පමණයි. ඇත්ත දෙයක් නෙවෙයි. එතකොට ඒක වැටහෙන අවස්ථාවේදී ඒක වැටහෙනවත් එකම තේරෙනවා. මේක තණ්හාව නිසා ඇති කරගත් උපාදානිනු. දැන් අර තරුණ භික්ෂුව අර සවම්බෝලි පිඹුවේ අර ඉඳගෙන සිරිමාවගේ සිරිමා කියන වචනයට අනුව ඊ타ත්ම ලස්සන ඒ නගර සෝබිනියගේ රූප ස්වභාවය හිතෙන් මවාගෙන යාවේ. අන්තිමට මොකද්ද දැකන්න ලැබුණේ? අන්න ඒ වගේ තමයි එතකොට මේ අර හිතෙන් මවාගත්තු තත්වයක්. ඒක සත්‍යානුකූල නෙවෙයි. ඒක අවබෝධ වෙන අවස්ථාවේ අතහැරීම තුලින් තමයි එතකොට අසංකත ධාතුව කියලා කියන්නේ. 아무තු ලෝකයක් නෙවෙයි. අර සිතේ මෙතෙක් ඒ ගැන්ම නිසාම ඇති වුණු ස්ථිතිබා ස්ථිතියෙහි ස්ථිති කියලා ගත්තු හේයි අන්‍යථාභාවයේ වැටෙන අවස්ථාවේදී ඉබේටම මේක භයානක දෙයක් අල්ලගත්තු තැන බිඳෙනවා. ඒ ගැඹුරු විදර්ශනාවේදී මේ යෝගාවචරින්ට වැටෙන අවස්ථා කොතනකවත් අල්ලගන්න දෙයක් නැහැ. සංස්කාර සංස්කාර කියලා කියන්නේ මොකද්ද? සංස්කාරවල අනිත්‍යතාව දකින්නේ මොකද්ද? සකස් කිරීම ගොඩක්. මේ සකස් කරගත්තු හැම එකක්ම මේ හැම එකක්ම බින්දෙනවයි කියලා කියන්නේ මොකද? ඒක ඒ සකස් කරගත්තු නිසාමයි ඒව බින්දෙන්නේ. මොකද සකස් කරගත්තු හැම දෙයකම අන්න අර ඇතිවීමකුත් නැතිවීමකුත් ඒ අතර අපි අපි ආරෝපණය කරු ත්‍ිතියකුත් තියෙනවා. ඉතින් අන්න එකයි ත්‍ිතස් අඤ්‍ය තත්තං කියන්නේ. ස්ථಿತಿ කියන தত্ত্বය තුල නිරන්තරයෙන්ම වෙනස් වීමක් බලපවත්වනවා. ඉතින් ඔන්න ඔය කාරණය උදාන පාළියේ සඳහන් වෙනවා මහා බුදුම ගාථා ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඒ නේරංජන නදී තීරේ සම්බෝධිය ලබාගෙන සද්දවසක් විමුක්තිසුවය ඉන් වැඩ ඉඳලා ප්‍රකාශ කළ මහ පුදුම ගාථාවක් තිබෙනවා. ඇතැම් පින්නතුන් ඒක හිතට ඒ කියන්නේ නිරන්තරයෙන් සිහිපත් කරන විදිහේ මහ ගැඹුරු සූත්‍රයක්. මේ විදිහටයි ඒ ඒ සූත්‍රේන ගාථා අදාළ කොටස් කියවෙන්නේ. අයං ලෝකෝ සන්තාපජාතෝ රෝගං වදති අත්තතෝ යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවස්තෝ ලෝකෝ භව පරේතෝ භව මේවා භිනන්දති යද භිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං භව විපහානාය කෝපනිදං Brahmacharyan බුස්සති එතකොට මෙන්න මේ බුද්ධ ශ්‍රීමකයන් පිට වුණ මෙන්න මේ වචනවල මහා ගැඹුරක් අතුලත් වෙනවා අයං ලෝකෝ සන්තාප ජාතෝ පස්ස පරියතු මේ ලෝකය කියලා කියන්නේ ලෝකයයි සන්තාප ජාතෝ සන්තාපයටපත් වුණු පසපරේතෝ ස්පර්ශයට ගැති වූ අයං ලෝකෝ මේ ලෝකයා රෝගං වදති අත්තතෝ රෝගයකට ආත්මයයි කියයි ලෙඩකට ආත්මයයි කියයි ලෙඩ ගොඩකට ආත්මයයි ව්‍යවහාර කරයි රෝගං වදති අත්තතෝ යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් ආකාරයකින් සිතාගනීද සිතලු වශයෙන් ප්‍රකල්පණය කරයිද එයින්ම එය අන්‍ය භාවයකටපත් වෙයි. එයින්ම එය අන්විභාවයකටපත් වෙනවා කියුවේ අන්න අර වැටබැඳ ගැනීම. මේකේ මේ ටිකේ මම ඉන්නවා කියලා. ඒක නිසාමයි ඒකේ අන්‍යථාභාවයක් ප්‍රකට වෙන්නේ. අර කියාපු බිඳීමට බය වෙන්නේ. ඉතින් ඔන්න ඊළඟට ඒක තවත් පැහැදිලි කරනවා. අඤ්‍යතහා භාවී භව සත්ත්වෝ ලෝකෝ භව පරේතෝ භව මේවාභිනන්දති අඤ්‍යතහා භාවී භව සත්ත්වෝ ලෝකෝ අන්‍යාකාරයට වෙනස් වෙන ස්වභාවයම ඇති භවයට ඇලුනා වූ මේ ලෝකයා. එතකොට ලෝකයේ ස්වභාවය අන්‍යතා භාවයට පැමිණීමයි. නිරන්තරයෙන්ම මොහොතක් නවතින්නේ නැතුව, මොහොතක් හිටින්නේ නැතුව පෙරෙන ස්වභාවයමයි ලෝකයේ ස්වභාවය. නමුත් ඒක දන්නේ නැහැ. ඒක නිසා ලෝක සත්‍යයගේ ඇලෙනවා. අඤ්‍යතා භාවී භව සත්ත්වෝ ලෝකෝ භව පරේතෝ. ලකෙන් ඇලෙනවා පමණක් නෙවෙයි ඊට ගැති වෙනවා. භවයට ගැති වෙනවා. භව තෘෂ්ණාවට යට වෙනවා. භව මේවාභිනන්දති භවය පිළිබඳවම සතුටු වෙනවා. අඤ්‍යතා භාවේ භව සත්ත්වෝ ලෝකෝ භව පරේතෝ භව මේවාභිනන්දති. ඊළඟට උන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යදබිනන්දති තං භයං. යමක් පිළිබඳව සතුටු වෙනවා නම් ඒක භයක්. භය කියලා කියන්නේ අන්තරායක්. ඒක අන්තරායක් අනතුරුදායක දෙයක්. ඒ කුමක් පිළිබඳවද සතුටු වෙන්නේ? භවය පිළිබඳවයි. එතකොට භවය අන්‍යථා භාවයට නිරන්තරයෙන් පාත්‍ර වන දෙයක්. එතකොට ඒකේන සතුටු වීම තුලින්ම භයක් එනවා අන්තරකට භාජනය වෙනවා. ඒකයි යද අභිනන්දේති තං භයං. යස්ස භායති තං දුක්ඛං. යමකට බිය වෙනවද ඒක දුකක්. මොකටද බිය වෙන්නේ? අන්න අර අන්‍යථා භාවයටයි බිය වෙන්නේ. එතකොට අන්‍යථා භාවී ඇති ලෝකයක් අල්ලගෙන ඉන්නවා. නමුත් අන්‍යථා භාවයට කැමති නෑ. ඒක නිසා තමයි යස්ස භායති තං දුක්ඛ. මොකටද බය වෙන්නේ? මේක වෙනස් වෙනවට බය. නමුත් වෙනස් වෙන එකට යමකට බය වෙනවද? ඒ වෙනස් වීමටයි ඒ බය වෙන්නේ. ඒකම තමයි දුක. ඒකමයි දුක. යස්ස භායති තං දුක්ඛං. භව විපහානාය කෝපනිදං බ්‍රහ්මචර්යං මුස්සති. මෙන්න මේ කියාපු භව తত্ত্বය මේ පැවැත්මේ කියලා හිතාගත්තු తত্ত্বය මේක ප්‍රහාණය කිරීම අත්හැරීම සඳහායි මේ Brahmacharya වාසය. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ සාරාංශයේ පොඩි ගාථාපද දීපතුනි. ඒ උදාන ගාථා වශයෙන් එදා ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒකම තමයි අපි මේ සතිපට්ඨාන සූත්‍රය ආසෙන් මතු කළේ. ඊළඟට ඒක අවසානයේදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරනවා මේ තාක් ලෝකයේ සම්න බ්‍රාහ්මණයින් සිටියානම් මේ සංසාර ගැටලුව විසඳන්න එහෙම නැත්නම් විමුක්තිය පිළිබඳ ප්‍රශ්නය විසඳන්න අන්ත දෙකකට ගියා. බුදුරජාණන් වහන්සේ තෙන් ප්‍රකාශ කරන යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණීන් භවයෙන් භවයේ පිළිබඳ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරා නම් ඒ කියන්නේ සාස්වත වශයෙන් සදාකාලික පැවැත්ම තුලින් මේ ලෝකයේ තියෙන මේ සංසාර ගැටලුව විසඳන්න උත්සාහ කරා නම් ඒ ඇත් සසරින් මිදිලා නැහැ. ඒ ඇත් විමුක්ත නැහැ. ඊළඟට අනිත් අන්තය කියනවා. යම් කෙනෙක් විභව දෘෂ්ටිය තුලින් භව දෘෂ්ටිය කියලා කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටිය. විභාව දෘෂ්ටිය කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. මේ පින්නතුන් අහලා තියෙනවා ධර්මය ගැන අවබෝධයක් ඇති අය. ඔය අන්ත දෙකයි තියෙන්නේ මැදුම් පිළිවෙත කියලා කියන්නේ අපේ මේ ධර්මයේ තියෙන මැදුම් පිළිවෙත. ඊට දෙපැත්ත තියෙන යන්න අර ශාස දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් අතරේ. එතකොට මේ දෙවෙනුව කිව්වේ විභාව. තවත් පිරිසක් හිටිය ශ්‍රමණ බ්‍රාහ්මණීන් විභාව උච්ඡේදය උච්ඡේද දෘෂ්ටි අරගෙන ඒක තුලින් මේ සසරින් මිදින්න. ඒ ඈත් වරදවල වටහා ගත්තා. ඒ ඈත් කාරණේ හරියට තේරුම් ගත්තේ නැහැ. මේ ශරීර කූඩුව නැති වුනහම මෙන් ඉවරයි. කිව්වට බේරෙන්න බෑ. අවිද්‍යාව තෘෂ්ණාව තිබෙන තාක් මේ සංසාරේ මේ ධර්ම પરම්පරාව අර සංකත සංස්කාර પરම්පරාව යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ යාන්ත දෙකටම ගියේ නැත්තේ. ඒ වෙනුවට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මොකක්ද කොතනද විමුක්තිය තියෙන්නේ? යම් අවස්ථාවක අන්නර උපාදාන සබුපාදානක් හයක් සියලු උපාදානයන් අතහැරීමෙන් ඡය කිරීමෙන් සබ්බූපදී පටිනිස්සග්ග සියලු උපදීන් අතහැරීමෙන් උපාදාන කියලා කියන්නේ අල්ලා ගැනීම උපදී කියලා කියන්නේ අල්ලාගෙන තැම්පත් කරගත්තු ටික දැන් මේ පින්නතුන් ධනෙ අල්ලගන්න තවත් නොයෙකුත් දේවල් වස්තු සම්භාර අල්ලගන්න නිරන්තරයෙන් වෙහෙසෙනවා ඒ කියන්නේ හිත හිතා උපාදාන වශයෙන් නැති කරගන්නවා ඊළාට ඒවා ලැබුණාට පස්සේ ඒවා තැන්පත් කරගෙන තැන්පතු හැටියට නිදාන හැටියට තැන්පත් කරගෙන ඒවා රකින්න උත්සාහ කරනවා උපදි හැටියට. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේ ඔක්කොම බය මේවා අන්‍යතාභාවයට වෙනස් වෙන ස්වභාවයකටපත් වෙන දේවල්. ඒකට ඒවා අල්ල ගැනීම තුලිනුයි අර කියාපු දුකක් බයත් හැම එකක්ම ඇති වෙන්නේ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන විසඳුම ශාස්වත වූ සදාකාලික පැවැත්මකුත් නෙවෙයි. මෙතනින් ජීවිතය කෙලවරයි කියලා හිතාගෙන ඒ ඕන විදියට තම තමන් තප විඳීම් හෝ වෙන වෙන රත ආදිය තුලින් මේ විමුක්තිය පැතීමවත් නෙවෙයි. මෙන්න මේ தત્ත්වය වටහා ගැනීමයි මෙතන අර අවිද්‍යාව තුලින් ඒ අනවබෝධය තුලින් කරන උපාදානය අල්ලා ගැනීම. අතහැරි අවස්ථාව ඒ උපාදානයත් එක්කම අතහැරෙන එක තමයි. උපාදානෙන් අල්ලාගෙන Tamanගේ මමත්වයේ තහවුරු කරගන්න තියෙන ඒ උපදීන්. උපදී කියලා කියන්නේ අවසාන වශයෙන් බලනකොට අපි මේ සංසාරයේ ක්‍රැස් කරගත්තු පංච උපාදානස්කන්ධයමයි යමක ඉල්ලිලා ඉන්නවා වගේ තමයි යමක් පිට රඳා සිටීම. ඉල්ලීගෙන එන්න එක කොයි වෙලාවෙ හරි ඇතහැරුණොත් එතනත් වැටීම. යමක් මත රඳා සිටිනවා නම් ඒ යටටට්ටුව දිරාගෙන යනකොට ඒත් වැටෙනවා. එතකොට උපදී උපාදාන උපදී කියන වචන දෙක තුල තියෙන නෝකයි. අර උපාදානියම තමයි අන්තිමට තමාගේ ඒ පැවැත්මට උපදී හැටියට ඔය උපදී වචනය බොහෝ පින්නතුන් ඔය අහලත් ඇති ඔය බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. කෙටියෙන් කසලකා ගත්තොත් මිල මුදල් යාන වාහන අමුදරු ආදී තමන්ගේ වත්කම් හැටියට කලකන ඒ හැම දෙයක්ම ඒවා තුලයි කෙනෙක් ආරක්ෂාව සුරක්ෂිත භාවය රැකවරණය පතන්නේ. නමුත් ඒවා බලාගෙන ඉඳෙද්දිම බිඳිලා සුණු විසුණු වෙලා යනවා. ඒවා අල්ලගත්තු යම් යම් ප්‍රමාණයට දැඩිද ඒ ප්‍රමාණයටම දුකයි. ඒවා කලින් සිතින් අතහැරියානම් අර චන්ද රාග ප්‍රහාණ කියලා කියන ආකාරයට ඊ අවස්ථාවේක දෙයක් නැහැ. ඒක දෙයක් නැහැ කියලා කියන්න පුළුවන් තත්වයක් එනවා. එතනම තමයි නිවන. එතකොට නිවන කියලා කියන්නේ මේක කිව්වට වරදවල වටහා ගන්න එපා. නිවන කියන්නේ දෙයක් නැහැ කියන එකයි. එතකොට දෙයක් තියෙන කණුයි මේ ඔක්කොම ප්‍රශ්නේ. ඒ ටික තමයි අර සංඛත අසංඛත කියන වචන දෙක තුල තියෙන්නේ. මේ ශූන්‍ය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඇති ඒ ධර්මතාවන් තුල සත්‍ය ප්‍රකල්පණය කරනවා දෙයක් සිතලුවක් හැටියට ඒ දෙයක් හැටියට ගත්තු දෙය ඒකම තමයි සංසාරයේ දිගින් දිගට යන්නේ ඒ සංස්කාර ප්‍රවාහයමයි ඒ අවිද්‍යාව තෘෂ්ණාවත් ඇති කරගත්තු ඒක තුලින් ඇති කරගත්තු චිත්ත ශක්තිය තව තවත් රූපමවමින් අපි මේ සංසාරي අරගෙන යනවා මොකද යම් අවස්ථාවක අර විදර්ශනා ප්‍රඥාව තුලින් අර්ථත්වය දැකලා ලෝකයේ මෙන්න මේ උපදීන් මේ උපාදානයන්ට හේතු වුණු ඒ වැරදි සංකල්ප වල යථා තත්ත්වය අවබෝධ කරගෙන ලෝකයේ ශූන්‍යත්වය හිස් බව දුටුවනම් අන්නේ අවස්ථාවේ මුක්තිය තිබෙන්නේ ඒක නිසා තමයි අර බුදුරජාන් වහන්සේ මෝඝරාජ කියන ඒ මහා ගැඹුරු වැටහීම ඇති ඒ බ්‍රාහ්මණ මානවයාට ප්‍රකාශ කළේ ශුඤ්‍යතෝ ලෝකං අවේක්ඛසු මෝඝරාජ සදා සතෝ අත්තානුදිඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජා නපස්සති මොගරාජ ලෝකයේ ශූන්‍ය වශයෙන් බලව ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛස්සු මොගරාජ සදා සතෝ හැමකල්ලි සතිමත් ශූන්‍ය වශයෙන් බලව අත්තානුදිඨින් ඌහච්ච ආත්ම අනුදිඨිය කියලා කියන්නේ අස්මිමාන කියලා කියන්නේ ගැඹුරුම මමත්වයේ පිළිබඳ හැඟීම ඒක මුලිනුපුටා දමලා අත්තානුදිට්ඨින් උහච්ච එවං මච්චුතරෝසිය. අන්න එහෙමයි මායාගෙන් ඈතර වෙන්නේ. මායාගේ බන්ධනෙන් ඈතර වෙන්නේ. ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති. ලෝකේ දිසා ඒ අන්දමට ශූන්‍ය වශයෙන් බලන කෙනාට මායාට අහු වෙන්නේ නැත. මායාට පෙනෙන්නේ නැත. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල අර මායා අභියෝග කරගෙන ආවහම කියන්නේ නුඹට මාව අල්ලගන්න බෑ කියලා. අල්ලගන්න බැරි ඒකයි. අර සියල්ල අතහැරි මායයට අහු වෙන ටිකයි සංකතය. අර ඒ අල්ලගත්තු දේ එතනමයි මායя. ඉතින් ඒකයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ යම් යම්හි ලෝකේ උපාදීයාති තේනේව මාරෝ අන්වේති ජන්තුම් ලෝකේ යම් යම් දෙයක් අපි අල්ලගන්නව නම් ඒක එක්කම මායя පස්සේ එනවා. මායයි ඒ අල්ලගන්න දෙයට ආරූඪ වෙලා ඒක ඔස්සේම අපිට සංසාරේ නැවත නැවත දුක් ප්‍රවණ වෙනවා. එතකොට අන්නේ කියාපු උපාදානයන් උපදුපාදානයන් අතහැරීම කියලා කියන උතුම් නිවන සඳහා යද්ද මේ දවසේ වටිනා දවසේ මේ පින්වත් පිරිස ඊට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියන මධ්‍යම ප්‍රතිපදාවට අනු අනුපිළිවෙලින් යන ශික්ෂණයක් ක්‍රියාපටිපාටියක් ක්‍රියාදාමයක් තිබෙනවා. ඒකට අදාළව මේ වටිනා පොහොය දවසේ මේ පින්වත් පිරිස සීලය සමාදන් වුණා. ඊළඟට ඒ සීලය පිහිටලා යම් යම් භාවනා සමත විදර්ශනා අවශ්‍යනේ වැඩුවා. ඒකට ඒ වයග්‍රඵලය තමයි අපි කවුරුත් මේ බලාපොරොත්තු වෙන මේ උතුම් මහා මහ නිවන මේ කියන අර කියාපු සදාකාලික තත්වයක් නෙවෙයි මේ චිත්ත විමුක්තියමයි. ඒක මෙලොවම සාක්ෂාත් කරගත හැකි තත්වයක්. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. දෙයක් නැහැ කියලා කියන්න පුළුවන් තත්වයට ඒ බුදුරජාණන් වහන්සේ වගේපත් වෙන්න ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අන්න ඒක මේ අපි වචනෙන් කිව්වට මේක ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වෙනකොට අන්න අර විදිහ ගැඹුරින් ඒ ඊට අවශ්‍ය කාර්ය සම්පාදනය මේ ජීවිතයේ කලින් ජීවිතවල කළා නැත්නම් මේ ජීවිතේ කරන්න සූදානම් වෙන්න ඕන. කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා හිතාගත්තොත් මේක කවදා කරලා කෙරවනවද කියලා කියන ප්‍රශ්නයක් නැහැ. කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා අදහස ඇතිව මේ ආද විරුමේ මෙතෙක් මේ කරගත්තු කුසල ශක්තියත් ධර්ම ශ්‍රවණයෙන් නිකල ප්‍රත්‍ය සීලයක් කළ භාවනාවත් මේ ධර්ම ශ්‍රවණයත් මේ පින්නතුන්ගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා සමුද්ද කර ගැනීමට සියලු ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදී උතුම් මමා මහ නිවන සැනසීමට ඒකාන්තයෙන් හේතු කුෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරන තෙම අවිචේසයට අකනිටා දක්වා වූ යම් තාක් සත්වයින් මේ පින්නතුන්ගේ ඥාතීන් ඇතුළු මේ සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙන නම් අපි පැතු යම් බෝධියකින් මේ උතුම් මමා මහ නිවන සාක්ෂාත් කරගනිත්වා මේ ධර්ම ශ්‍රවණාන් සංසය කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියලා කියනවා. තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දුක්ඛපත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා සෝකපත්තාරිනි සෝකා හොන්තු සබ්බේ විපාමිනෝ දුක්ඛපත්තාජනි දුක්ඛා භයප්පත්තාජනි භයා සෝකපත්තාජනි සෝකා හොන්තු සම්බේ පිපාඤ්ඤෝ දුක්ඛපත්තාජනි දුක්ඛා භයප්පත්තාජනි භයා සෝකපත්තාජනි සෝකා හොන්තු සම්බේ පිපාඤ්ඤෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා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 භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා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 ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.